සුජීවත්ව සිටින නයනා ජයමාන මෑණියන් ඇතුළු දෙමව්පියවරුන්ට ඒ වගේම දූපතුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් සඳහා රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී සියලු දිනාටමත් ආශිර්වාද කරමින් උතුම් නිවන් මඟට පිවිසීමට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. ඒ දායක පින්නතුන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අපල අභිබවා ජීවිතය ධර්මයෙන් ජයගන්නේ කොහොමද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේහි තථාගතයන් වහන්සේගේ දෙවැනි තථාගත බලය පැහැදිලි කරන දේශනා පාඨයයි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කරන්නට යෙදුනේ. මූලික වශයෙන් අපි පැහැදිලි කරගන්නට ඕන අද දවසේ සිහිපත් කරලා තියෙන මාතෘකාව අපල අභිබවා ධර්මයෙන් ජීවිතේ ජයගන්නේ කොහොමද? මේ කාරණේ පැහැදිලි කරගනිද්දී අපල කියන්නේ මොනවද කියලා අපිට යම්කිසි නිවැරදි වැටහීමක් ඇති කරගන්නට ඕන. ඒ වගේම ධර්මය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගන්නට ඕන. ඊළඟට අපල දුරු කරලා ජීවිතය ජය ගන්නට අපි කොහොමද ධර්මය උපයෝගී කරගන්නේ කියලා පැහැදිලි කරගන්නට ඕනේ. මේ කාරණා තුන පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වර්තමාන සමාජයේ බොහෝ දෙනා Tamanට විවිධ අපල ඒ කියන්නේ එක එක් ග්‍රහයින්ගෙන් පැමිණෙන අපල ඒ වගේම විවිධ බාහිර කරුණු වලින් ඒ වගේම manussමනුස්සාදීන්ගෙන් පැමිණෙන උවදුරු මේ විදිහට තමන්ගේ ජීවිතයට පැමිණෙන දුක් පීඩා බාහිර හේතුවක් නිසා පැමිණෙනවයි කියන අදහස ඉතා දැඩිව ග්‍රහණය කරගන්නා බවක් පෙනෙනවා ඒක බාහිර කරුණුවකට හේතු නොවෙනවයි කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් මේවා සිද්ධ වෙන ආකාරය හරියට වටහා ගත්තොත් තමයි එහි හේතුඵල ක්‍රියාවලිය નિවරදිව තේරුම් ගත්තොත් තමයි අපට වටහා ගන්න පුළුවන් වෙන්නේ මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ එක් හේතුවකින් නොවේ කියන බව. ඒ කියන්නේ යමක් දිහා බැලුවාම ජීවිතයට සැප දුක ආදී පිළිබඳව බැලුවාම අපට එකවරම පෙනෙන්නට පුළුවන් යම්කිසි එක් සාධකයක්. එතකොට ඒ සාධකය එහෙම නැත්නම් අපි දන්නා කාරණය මතම අපි යපෙනෝ මේක නිසයි මේක උනේ කියලා එක හේතුවක් මුල් කොටගෙන එහිම එල්බ ගන්න. එතකොට ඒ තනත්තා යථාර්ථය දකින්නට සමත් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ ඒක හේතුකව නොවේ බහු හේතුකවයි. බහු හේතුකව කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය බොහොමයක් අදනම් කොටගෙන තමයි යම්කිසි එක් සිදුවීමක් සිද්ධ වෙන්නේ. ඒතර ජීවිතයට යම්කිසි දුකක් පීඩාවක් පැමිණෙනකොට ඒ පිළිබඳව හේතු හොයද්දී අපට එක් එක් காரணා පෙනෙන්න පුළුවන් එක් එක් අයට. දැන් බෞද්ධය හැටියට කුසල කුසල කර්ම විපාක පිළිගන්නෝ ඒ නිසා ඇතම් කෙනෙකුට හිතෙනවා මේ සාංශාරිකව කරන ලද අකුසල කර්ම නිසා තමයි මේ දුක් පීඩා මතුවෙන්නේ කියලා. තව සමහර කෙනෙකුට හිතෙනවා අපි හිතමු ජ්‍යොතිෂය ජ්‍යොතිර්විද්‍යාව පැත්තෙන් යම්කිසි ඒ පිළිබඳව හේතු හොයන කෙනෙකුට මේ අපලයක් නිසා තමයි අසවල් ග්‍රහයාගෙන් පැමිණෙන අසවල් තාරකාවන්ගෙන් පැමිණෙන අපලය නිසා තමයි මේ ගැටලුව මතුවෙන්නේ කියලා යම් හේතුවක් දකිනවා. ඒ වගේම තව කෙනෙක් භූත විද්‍යාව පිළිබඳව විශ්වාස කරනවා නම් ඒ අය තේරුම් ගන්නට පුළුවන් මේක යම්කිසි අමනුෂ්‍ය බලපෑමක් නිසා සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් කරපු කොඩි විනයක් නිසා අනවිනයක් නිසා සිද්ධ වෙන ප්‍රශ්නයක් ආදී වශයෙන් එහෙම කාරණයක් දකින්නට පුළුවන්. ඊළඟට තව සමහර වෙලාවට අංග විද්‍යා ශාස්ත්‍රය අනුව බලනකොට මේ ශරීරයේ මේ මේ අංග පිහිටලා තියෙන නිසා තමයි ඒ බඳු අයට මේ ගැටලු මතුවෙන්නේ කියලා එහෙම පිළිගන්නට පුළුවන්. ඊළඟට අපි හිතමු අංක විද්‍යාව පිළිබඳව යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මෙන්න මේ මේ වයස් මට්ටම් වලදී ඒ කියන්නේ Tamanට දුක පීඩාව ඇති කරන්නට හේතු වෙන අංක වලට Tamanගේ වයස් මට්ටම පැවෙනකොට ඒ බඳු දිනවලදී තමන්ගේ ජීවිතයට දුක් පීඩා පැමිණෙනවායි කියලා එහෙම පැහැදිලි කරන්නට පුළුවන්. ඊළඟට බටහිර විද්‍යාව පිළිගන්නා කෙනෙක් ඒ සඳහා යම්කිසි භෞතික සාධක තේරුම් ගන්නට පුළුවන්. මනෝවිද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් ඒ සඳහා යම්කිසි මානසික සාධක පිළිගන්නට පුළුවන්. මේ විදිහට එක් එක්කෙනා තමන් අධ්‍යයනය කරන, තමන් ඉගෙන ගන්න, තමන් දැනුවත් වෙන, Taman සොයන විමසන පැත්තෙන් කුමක් හෝ ඊට අදාළ කාරණයක් හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නේ තමයි ඔය දුක් පීඩාවලට හේතු වෙලා තියෙන්නේ කියලා. ඉතින් බුදුදහමට අනුව යම්කිසි කෙනෙක් බැලුවොත් තේරුම් ගන්නට පුළුවන් එක හේතුවක් නිසා එක සාධකයක් නිසා නෙවෙයි ජීවිතයේ දේවල් සිද්ධ වෙන්නේ බහු හේතුකවයි. ඒ බහු හේතුක භාවය බුදුදහමෙහි පැහැදිලි කරනවා නියාම ධර්ම හැටියට එහෙම නැත්නම් හේතුඵල ධර්ම නියාමයේ හැටියට එහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා මේ හේතුඵල ක්‍රියාවලිය නියාම ධර්ම පහක් හැටියට ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒතර අපිට ජීවිතේ බලපාන යම්කිසි සිදුවීමකට සැප හෝ දුක යහපත හෝ අයහපත මේ සෑම දෙයකටම ඔය පැති පහෙන්ම හේතුඵල ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා යම් යම් ප්‍රමාණයක. කම්ම නියාමයේ ගත්තහම සාංශාරිකව අප විසින් සිදු කරන ලද කුසල කුසල කර්මයන් වගේම මේ ජීවිතයේ මේ මොහොතේ සිදු කරන්නා වූ කුසල කුසල කර්මයන්ගේ බලපෑම මත අපි ජීවිතයේ සැපදුක් භුක්ති විඳිනවා ඒ පිළිබඳව පැහැදිලි කිරීම තමයි කම්ම නියාම කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සාංශාරික වශයෙන් යම්කිසි කෙනෙක් ප්‍රබල කුසලයක් කරලා තිබුණයි කියලා ඒ කුසලය මතුනේ නැත්තම් විපාක දෙන්නේ නැහැ. මතු වෙන්නට මේ ජීවිතේ කරන කියන දේවලුත් බලපාන. මේ ජීවිතේ කරන කියන දේවල් මත පසුබිම සැකසුනොත් තමයි අර සාංශාරික කුසල කර්ම ඉස්මතු වෙන්නේ. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ කුසල අකුසල කර්ම ඕපපාතිකව විපාක දෙන්නේ නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට මේක සසර කරන ලද කර්මයයි මේක දෛවයයි මේක ලබා උපන් හැටි කියලා එහෙමම ඒක කර්මය මත්තම පටවන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීත කර්මය එක් සාධකයක් පමණයි. ඒ වගේම වර්තමානයේ අපි කරන කුසල අකුසල කර්මත් ඒකට සාධකයක් බවට පත් වෙනවා. ඒතකොට මේ දෙකම එකතු කරගත්තාම අතීත වර්තමාන දෙවිධයෙන්ම සිද්ධ කරන්නා වූ කුසල අකුසල කර්මයක්. නමුත් ඒ හේතුඵල ධර්ම න්‍යාමයේ මත ඒ එක් සාධකයක් පමණයි. එතකොට දැන් ඔය ඔය විදිහට කුසල අකුසල කර්මයන් විපාක දෙනකොට කුසල කර්මයන් ඉස්මතු වෙන කාලය විශේෂයෙන්ම ඒතනත්තාගේ සඵල කාලයක් හැටියට અભිවෘද්ධිදායක කාලයක් හැටියට විවිධ විෂයන් අනුව අර්ථකථනය කරනවා හඳුනා ගන්නවා විශේෂයෙන් ජ්‍යොතිර්විද්‍යාව අනුව බැලුවොත් ඒ තනත්තාගේ කුසල කර්ම ඉස්මතු වෙලා විපාක දෙන කාලය බොහොම ශාස්ත්‍රීය භාග්ය සම්පන්න වාසනාවන්ත කාල පරිච්ඡේදයක් හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට අකුසල කර්ම විපාක මතුවෙන කාලය බරපතල අපල මතුවෙන, ඒ රාෂ්ටක මතුවෙන, මාරක මතුවෙන එබඳු කාලයක් හැටියට ජ්‍යොතිර්විද්‍යාවට අනුව හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ එතනත්තා ඉපදුණු අවස්ථාවේ ග්‍රහතාරකාදීන් පිහිටලා තියෙන ස්වභාවය අනුව ඒතනත්තාගේ මේ ජීවිතේ අත්විඳින්නට નિયમિત කුසල කුසල කර්මයන් පිළිබඳව අත්දකින්නට નિયમિત කරුණු පිළිබඳව යම් ප්‍රමාණයකට පැහැදිලි කරන එක්තරා විද්‍යාවක්. එතකොට මේ විද්‍යාව ඉතා ගැඹුරු පුළුල් විද්‍යාවක්. නමුත් ඒක අද කාලේ හරියට අධ්‍යයනය කරලා තියනවද අද කාලේ හරියට විග්‍රහ කරනවද අද කාලේ ඒක පාවිච්චි කරන අනිත් අයට උපදෙස් දෙන අය නිවැරදි වේක පරිහරණය කරනවද කියන එක වෙනම කාරණයක්. ඒවායේ බොහෝ ගැටලු බොහෝ අර්බුද තියෙන්න පුළුවන්. අද හුඟක් දෙනා ඒවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ ව්‍යාපාරයක් හැටියටයි ඒවා හුඟක් දෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ නිසා ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව හුඟක් දෙනෙකුට විශ්වාසය ගිලිහිලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන විද්‍යාවක් නිර්මාණය වෙලා තියෙන යම් අවශ්‍යතාවයක් එක්කලා ඒහි යම් ගැඹුරු බවක් තියෙන්නට පුළුවන්. නමුත් ඒක පාවිච්චි කරන අය ඒක සාවද්ද විදිහට අයථා විදිහට පරිහරණය කරන්නට පුළුවන්. අනිත් කාරණේ අපි තේරුම් ගන්නට ඕන ජ්‍යොතිර්විද්‍යාව කොයිතරම් පුළුල් වුණත් කොයිතරම් සූක්ෂම වුණත් කොයිතරම් තීක්ෂණ වුණත් ඒ ජ්‍යොතිර්විද්‍යාවෙන් සියල්ල පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් පැහැදිලි කළ හැක්කේ එක්තරා ප්‍රමාණයකට ලෝක ධර්මතාවයන් පිළිබඳවයි. ඉතින් ඒ නිසා අපි ජ්‍යොතිර්විද්‍යාව අනුව ගිහිල්ලා මේක අපල කාලයක් මේ අසවල් ග්‍රහයාගෙන සිද්ධ වෙන අපලයයි මේ අසවල් නැකත්තරු වලින් පැමිණෙන අපලයයි කියලා ඒක ඒ තාරකා වලටම ග්‍රහලෝක වලටම ඒවට අධිග්‍රහිත දෙවියන්ටම බාර දීලා අපි නිහඬ වුණොත් ඒක නිවැරදි දැක්මක් නෙමෙයි. එතනදී අපි තේරුම් ගන්නට ඕන අප විසින්ම සිද්ධ කරන ලද කුසල කුසල කර්ම විපාක තමයි ඒ විදිහට මතුවෙන්නේ 아무තුවෙන් ග්‍රහයෙක් ඉදිරිපත් වෙලා ඒ ග්‍රහයන්ට අධිපති දෙවියෙක් ඉදිරිපත් වෙලා අපට විපත් පමනවනව නෙමෙයි. නමුත් ඒ අතර යම් සම්බන්ධතාවයක් පැහැදිලි කරගන්නට පුළුවන් යම් විද්‍යාවකට අනුව. ඒ කියන්නේ පින තුනේ අපේ සාංශාරික අකුසල කර්මයක් මතුවෙන්නට නම් පසුබිමක් සැකසෙන්නට ඕන ඒක මතුවෙන. එතකොට මේ පසුබිම මොකක්ද කියලා බැලුවෙන් පස්සේ ඔන්න කෙනෙක් පැහැදිලි කරන්න පුළුවන් මේ මේ தත්වයක් කියලා. උදාහරණයක් ඇටියට ගත්තාම අපට විතරක් නෙවෙයි පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පවා ඊළඟට මහරහතන් වහන්සේලාට පවා සාංශාරික කුසල කුසල කර්මයන් විපාක දෙද්දී ඒකට පසුබිමක් සැකසෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම දැන් සිද්ධාර්ථ කුමාරයා ඊටාම සැපදායක ජීවිතයක් පවත්වාගෙන යමින් ඉඳලා අබිනිෂ්ක්‍රමණය කරනවා. ඒ කියන්නේ ගිහි ගියේ අත්හැරලා නික්මෙනවා. ඒ නික්මුණාට පස්සේ අර රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා තුනක් ඇසුරු කරගෙන ඊටාම සුඛෝපභෝගී ජීවිතයක් පවත්වාගෙන ගිය සිද්ධාර්ථ කුමාරයාට අතිශයින් කරකස ජීවිතයකට එළඹෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒක කවුරුවක් කරපු සාපයක් නිසා නෙවෙයි තමන්ගේ චිත්ත අධිෂ්ඨානය මත සම්මා සම්බුද්ධත්වයේ සඳහා ඊටාම උදාර පරමාර්ථයකින් නික්ම යන ගමනක්. නමුත් එහෙම නික්මුණා වුණාට උන්වහන්සේගේ පරමාර්ථය හොඳ වුණාට දැන් ජීවිතයේ වශයෙන් ගත්තන් පස්සේ උන්වහන්සේට අර ඊටාම සුවදායක තත්වයෙන් ගිලිහිලා උන්වහන්සේට මහමග අන් අයගෙන් සිඟමන් යදමින් ඒ කියන්නේ යාචකෙක් හැටියට නෙවෙයි පැවිද්දෙක් හැටියට ඊටාම කරකස ජීවිතයක් උන්වහන්සේට ගත කරන්න වෙනවා අනුන් දෙන දෙයින් යැපිලා ඊළඟට ඊටාම රළු ඇඳුම් ඇඳගෙන සීතලට පීඩා විඳින්මින් ඒ වගේම උණුසුමෙන් පීඩා විඳින්මින් දෙපා පීඩා විඳින්මින් ඒ වගේම ගස්යට වනාන්තරවල නැසි මදුරු සීතෝෂ්ණාදීන් පීඩා විඳින්මින් තාම කරකස ජීවිතයක් ගත කරන්න සිද්ධ වෙනවා දැන් එතකොට කර්මයට අනුව බැලුවොත් අපට හිතන්නට පුළුවන් උන්වහන්සේගේ දුක් විඳින්නට හේතු වෙන අකුසල කර්ම විපාක මතුවෙච්ච කාලයක් මේ මතුනේ කියලා කෙනෙකුට ඒක අර්ථ විග්‍රහ කරන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේගේ උත්පත්ති නැකත අනුව ජ්‍යොතිර්විද්‍යාවට අනුව විග්‍රහ කරලා බැලුවොත් ඒ අය කියයි ඒ උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේ උන්වහන්සේට බරපතල අපල පළ දෙන කාලයක්. ඒ අසවල් අසවල් ග්‍රහයින්ගේ අපලමතු වෙන කාලයයි. මෙන්න මේ විපාකමතු වෙන කාලයයි කියලා ජ්‍යොතිර් විද්‍යාවට අනුව ඒ අය පැහැදිලි කරයි. එතකොට අපි හිතමු අංගලක්ෂණ විද්‍යාවට අනුව බැලුවොත් සමහර විට ඒ අය පැහැදිලි කරයි මේ මේ අංගලක්ෂණ වලට අනුව මේ කාලවකවානුවේ මේ විදිහේ පීඩාවක් විඳින්නට තියෙනවා කියලා. ඊළඟට අංක විද්‍යාවට අනුව බැලුවොත් ඒ අය සිහිපත් කරයි ජීවිතේ මේ කාල පරිච්ඡේදයේදී දැන් උන්වහන්සේ අවුරුදු 29 දී තමයි අබිනිෂ්ක්‍මණය කරන්නේ. එතකොට අවුරුදු 29 කියලා කියන්නේ අංක විද්‍යාව අනුව බොහොම නපුරු කාලයක් ඒ කාලයේදී තමයි මේ පීඩාව මතුවෙන්න ගත්තේ කියලා සමහර විට ඒක එහෙමද දන්නේ නැහැ. මේ අංක විද්‍යාව අපි අධ්‍යයනය කරලා නැති නිසා. ඉතින් සමහර විට එහෙම අර්ථකථනයක් කරන්න බැරි කමක් නැහැ. අංක විද්‍යාවට අනුව මෙන්න මෙහෙමයි මේ කාලේ මේ වගේ පීඩාවක් විඳින්නට සිද්ධ වෙනවයි කිය. ඊළඟට වෙනත් වෙනත් විද්‍යාවන් අනුව විමසලා බැලුවොත් ඒ අයගේ විද්‍යාවට අනුවත් ওই විදිහේ විවිධ අර්ථකථන කරන්නට පුළුවන්. එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? උන්වහන්සේ ඊටාම උදාර පරමාර්ථයක් ඇතිව උදාර අදිෂ්ඨානයක් ඇතුව තමන් වහන්සේගේ අදිෂ්ඨානය කරා යන ගමනක්. ඒ අනගමනයේදී සැප විඳින්නට සිද්ධ වෙනවා දුක් විඳින්නට සිද්ධ වෙනවා කඩාවැටීම් ඒ වගේම અભිවෘද්ධිය සතුට සොම්නස දුක පීඩා මේ සියල්ලක් අත්විඳින්නට වෙනවා එහෙම නැතුව අපට යම්කිසි ඉලක්කයක් වෙත යන ගමනේදී සුඛාන්තයක් හැටියට කායිකවත් සුව පහසුවෙන් මානසිකවත් සුව පහසුවෙන් සියල්ල සැනසීමෙන් යුක්තව අත්විඳගෙන පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වා යන්නට පුළුවන් ජීවිතයක් අපි කාටවත් ඇත්තේ නැහැ. ඒතර බෝසතාණන් වහන්සේගේ ජීවිතය බැලුවෙන් පස්සේ කලකදී අතිශයින්ම සැප සම්පත් භුක්ති විඳලා තිනවා. කලකදී අතිශයින් දුෂ්කර ක්‍රියා කරමින් දුක් විඳලා තිනවා. ඊට පස්සේ නැවත ආපහු සියල්ලෙන් සුව පහසුව ලබලා තිනවා. මානසික වශයෙන් ශස්ම තලයටපත් වෙලා තිනවා. එතකොට මේවා අපට කායික වශයෙන් බැලුවොත් උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කිරීමත් එක්කලා අර කායික සුව පහසුව Tamanගෙන් ගිලිහුණා. හැබැයි මානසික ආධ්‍යාත්මික වශයෙන් බැලුවහම උන්වහන්සේ ඊටාම උසස් පරමාර්ථයක් වෙනුවෙන් කැපකිරීම කළා. දුෂ්කර ක්‍රියා කරන සමය ගත්තන් පස්සේ උන්වහන්සේට වෙනත් බෝසත්වරුන්ට සිද්ධ වුණා දුෂ්කර ක්‍රියා කරන්න. නමුත් ඊටාම කෙටි කාලයක්. සතියක් එහෙම නැත්නම් මාසයක් මාස කිහිපයක් නමුත් අපේ ගෞතම බෝසතාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වුණ අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරන්න. ඒ කුමක් නිසාද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන ලද ප්‍රකාශනයක් හේතු කොටගෙන ඒ සිද්ධ කරගත්තු අකුසල කර්ම විපාකයේ හැටියටයි සඳහන් වෙන්නේ. තවත් කර්මයකට බලපාන්නට ඇති. ඒතකොට ඒ අකුසල කර්මයක් හැටියට ඒ තථාගතයන් වහන්සේට කියන්නේ ජෝතිපාල කියන මානවකයා හැටියට ඉපදිලා ඉන්නකොට ගටිකාර කියන ඔහුගේ මිත්‍රයා සිහිපත් කරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා ඉන්නේ අපි උන්වහන්සේ බැහැ දකින්න යමු. ඒතර සිද්ධාර්ථ කුමාරයා කියන්නේ ඒ වෙනකොට සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ බුද්ධත්වයේ සඳහා උත්සාහ කරන වෙහෙසෙන කෙනෙක්. ඒ නිසා එතුමන් දන්නවා මේ බුදු වෙනවා කියන එක එච්චර ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි කියන එක. ඒ නිසායි තමන්ගේ අත්දැකීම් මත ඔහු ප්‍රකාශ කරනවා ඔය හිසමුඩු කරගත්තට සිවුරු දරාගෙන හිටියට හැමෝම බුදු වෙලා බුදු වෙලා කිව්වට එහෙම බුදු වෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක බොහොම දුෂ්කර කටයුත්තක්. දැන් මේ ප්‍රකාශනය කරන්නේ තමන්ගේ අත්දැකීම තුලින්. නමුත් මේ ප්‍රකාශනයේ ඉලක්ක වෙන්නේ සැබවින්ම සම්මා සම්බුද්ධත්වයට පත්වුණු උතුමෙක් මුල් කොටගෙන. මේ තුලින් ජනිත කරගත්තු කර්ම වේගයත් එක්කලා බුදු වෙන්නට ගිය තැනේදී සිද්ධාර්ථ කුමාරයාට අවුරුදු 6ක්ම වැඩිම දීර්ඝ කාලයක් උන්වහන්සේට දුෂ්කරක්‍රියා කරන්න සිද්ධ වෙනවා. දැන් එතකොට කර්ම විපාක වශයෙන් ගත්තහම මේ බඳු අකුසල කර්මයක් විපාක දෙනවා. හැබැයි ඒ කාලේ ජ්‍යොතිර්විද්‍යාවට අනුව විමසලා බැලුවොත් තනසුරු අපලය හෝ එහෙම නැත්නම් යම්කිසි ඒ රාෂ්ටකයක් හෝ ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ වෙන්නට තියෙන කාලවකවානුවක් හෝ මෙහෙම එක් එක් විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. අංක විද්‍යාවට අනුව ඊළඟට අංග ලක්ෂණ විද්‍යාවට අනුව වෙනත් විද්‍යාවක් අනුව බැලුවෙන් පස්සේ ඔහොම එක එක විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ ඒ ඒ බාහිර සාධක කුමක් වුණත් ඒ දුෂ්කර ක්‍රියා සමය තුල මොකද්ද කළේ? තමන් වහන්සේගේ අභිමතාර්ථයට යන්නට ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට අවශ්‍ය ඥාණය පූර්ණ කරගත්තා. ඒ කියන්නේ එදා ಭಾರತ සමාජයේ තිබුණු විමුක්තිය ලැබීම සඳහා නම් මේ මේ දුෂ්කර වත අනුගමනය කළ යුතුයි කියලා සම්මත වෙච්ච සියලුම දුෂ්කර ක්‍රියාවන් උන්වහන්සේ උපරිම ආකාරයෙන් අධ්‍යයනය කළා පුහුණු කළා. එතකොට ආහාර නොගෙන හිටියා, හුස්ම නොගෙන හිටියා, නිදා ගන්න නැතුව හිටියා. එතකොට මේ මේවෙන් අප්‍රමාණ පීඩාවක්. එතකොට ඒ පීඩාවන් එක පැත්තකින් අකුසල කර්මය නිසා ලැබෙනවා ඒවා අකුසල කර්මය විපාකත්වයට පැමිණීමක් හැටියට උන්වහන්සේ ඒවා විඳිනවා හැබැයි ඒ තුලින් උන්වහන්සේ ගැඹුරු අධ්‍යයනයක් කරනවා ලෝක ධර්මතාවයන් පිළිබඳ. ඒතර එක පැත්තකින් අකුසලයේ ගෙවි යනවා අනිත් පැත්තෙන් උන්වහන්සේ ගැඹුරු ආර්ය පරයශනයක නිරත වෙනවා. ඒතර අවුරුදු 6 නික්මනකොට උන්වහන්සේගේ අකුසල කර්ම විපාකයේ ගෙවලා අවසාන වෙනවා නමුත් ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරනවා. මේ දුෂ්කර ක්‍රියාවන් තුළින් නිවන් අවබෝධ කරන්න බෑ. විමුක්තිය ලබන්න බෑ කියන එක දෙවි මිනිසුන් හමුවේ અભීතව සිංහනාද කරන්න පුළුවන් මට්ටමට උන්වහන්සේ පරිණත වෙනවා ඥාණය අවදි කරගන්නවා අත්දැකීම් තුලින්. එතකොට පළමු ධර්මදේශනාවේදීම තථාගතයන් වහන්සේ ආරම්භ කරන්නෙම ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නැසෙවිතබ්බ මහණෙනි අන්ත දෙකක් තියෙනවා නිවන් දකින්නට අපේක්ෂා කරන කෙනෙක් ඇසුරු නොකල යුතු කාමසුකල්ලිකාන යෝගේ අත්තකිලමතාන යෝගේ කාමසුකල්ලිකාන යෝගේ කියන්නේ ඉන්ද්‍රිය පිනවීමටම වහල් වීම එතකොට ඒකත් උන්වහන්සේ ඒ අවසන් භවය තුලම රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා ඇතිව දහස් ගණන් ස්ත්‍රී පුරුෂයන් පිරිවරාගෙන උන්වහන්සේව භුක්ති විඳා. ඒ නිසා උන්වහන්සේ හොඳටම දන්නවා ඒ ඉන්ද්‍රිය පිනවීම කියන එකට ගිජු වුණොත් ඒ තුල ඇලුනොත් ඒන් විමුක්තියක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට අවුරුදු 6ක් මුළුල්ලේ උන්වහන්සේ දැඩි විදිහට ඒ තපස් රත අනුගමනය කරලා උන්වහන්සේ අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තා කිසිම දවසක අයට දුක් දීලා ඉන්ද්‍රයන්ට පීඩා කරලා ඒ විමුක්තිය නිවන සාක්ෂාත් කරන්නට බැහැ කියන එක. එතකොට මේ මහා ගම්භීර ඥාණය උන්වහන්සේ අවදි කරගත්තේ අර කාමසුකල්ලිකාන යෝගයයි කියලා වින්දේ සාංශාරිකව කරන ලද කුසල කුසල කර්මයන්ගේ විපාක. හැබැයි කුසල කර්මයන්ගේ විපාක විඳින කොටත් උන්වහන්සේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කළා. අවබෝධ කරන්නට ඒක පසුබිමක් කරගත්තා. දුෂ්කර ක්‍රියා කරනවායි කියලා උන්වහන්සේ අත්විඳි සාංශාරිකව කරන ලද අකුසල කර්ම විපාක. ඒ තුලිනුත් උන්වහන්සේ ගැඹුරු ඥානයක් අවබෝධ කරගත්තා. එතකොට ජ්‍යොතිර්විද්‍යාවට අනුව බැලුවොත් අර කාමසුකල්ලිකාන යෝගය අත්විඳපු කාලේ උන්වහන්සේගේ ඊටාම සුවදායක භාග්‍ය සම්පන්න පුණ්‍ය විපාක ලැබෙන හොඳ ග්‍රහයින්ගේ විපාක ලැබෙන සස්ත්‍රීක කාලයක් හැටියට අර්ථ විග්‍රහ කරන්නට පුළුවන්. ඊළඟට දුෂ්කර ක්‍රියා සමේ ඊටාම දුක් විඳින්නට සිද්ධ වෙන නපුරු විපාක විඳින්නට සිද්ධ වෙන අයහපත් ග්‍රහයන්ගේ බලපෑම් ඇති කාලයක් හැටියට විග්‍රහ කරන්න පුළුවන්. එතකොට ජ්‍යොතිර්විද්‍යාවට අනුව ඒක කොහොම විග්‍රහ කළත් මනෝවිද්‍යාවට අනුව කොහොම විග්‍රහ කළත් ඒ වගේම අංක විද්‍යාවට අනුව අංග ශාස්ත්‍රයට අනුව මොන විදිහෙන් විග්‍රහ කළත් අපට සෑම අවස්ථාවකින්ම ජීවිත අවබෝධය සඳහා යම් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් අපි යන ගමනට අපේ ඉලක්කයට ඒවා අත්දැකීමක් කරගන්නට පුළුවන් ඒවා පන්නරයක් කරගන්නට පුළුවන් ඒ නිසා බුදුදහම තුළින් පැහැදිලි කරන්නේ ඊටාම පුළුල් දැක්මක් අපි තුල ඇති කරගන්නා ක්‍රමය ඒ කියන්නේ දැක්ම નિවරදි වුණොත් අපිට ජීවිතේ ඉලක්කයක් තියෙන්න ඕන ඒ ඉලක්කය පැහැදිලි නැතිනම් තමයි අපට අර සැප විඳින්නට ඕන දුක් විඳින්නට බෑ කියන මේ විදිහ ආකල්පයක් මතුවෙන්නේ. දැන් බටහිර ලෝකේ ගත්තහම ඒ අයගේ ජීවන පරමාර්ථ ඊටාම පටුයි. ඒ අය හැම විටම උත්සාහ කරන්නේ බොහෝ දෙනෙක් හැමදෙනාම නෙමෙයි බටහිර ලෝකයේ බහුලව ජනතාව තුල තියෙන සංකල්පය තමයි ජීවිතය කියන්නේ ආස්වාදනය කිරීම සඳහා. එතකොට අවරාකාරයෙන් හෝ ඉන්ද්‍රිය පිනෝමින් සැප විඳින්නට ඒ වගේම හිත සතුටින් පවත්වා ගන්න. සතුට සහ සුවය තියනවා නම් ඒක තමයි ජීවිතේ පරමාර්ථය. ඒ වගේ තමයි ඒ අය හිතන්නේ. ඒ නිසා තමයි අද අපේ රටවල් වලටත් ඒ සංකල්ප ගෙනවිත් පටවන්නට උත්සාහ කරන ජීවිතේ විඳවන්නට නොවේ විඳින්නටයි. දැන් මේවා හරි දාර්ශනික සංකල්ප වගේ තමයි අපේ අයටත් දැනෙන්නේ. නමුත් ඒ තුලින් අපේ මනස මොට කරනවා. අපේ මනස දුර්වල කරනවා. අපේ මනසේ මානසික ප්‍රතිශක්තිය හීන කරනවා. එයි ජීවිතේ විඳවන්නට නොවේ විඳින්නට පමණයි කියලා හිතපු ගමන් ඒ තැනත්තාට මොකද වෙන්නේ? අෂ්ටලෝක ධර්මයෙන් හතරක්ම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. අෂ්ටලෝක ධර්මය කියලා කිව්වේ ලාභ, අලාභ, යස, අයස, ප්‍රශංසා, නින්දා, සැප, දුක. එතකොට මේකෙන් හතරකට අපි කැමති හතරකට කැමති නැහැ. ලාභ යස ප්‍රශංසා සැපවලට අපි කැමති අලාභ අයස නිന്ദා දුක කියන ඒවාට අපි තරම් ප්‍රිය නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේවා යුගල හැටියට දේශනා කරන්නේ කුමක් නිසාද? සැබවින්ම ඒවා යුගල වශයෙන් තමයි ලෝකේ පවතින්නේ. එතකොට මේ යුගල වශයෙන් පවතිනකොට ඒ ධර්මයන් අපට ਸਰව සම්පූර්ණයෙන් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. කාසිය දෙපැත්ත වගේ. ලාභය අලාභයත් එක්ක බැඳී පවතින. යසස අයසත් එක්ක බැඳී පවතී. ප්‍රශංසාව නින්දාවත් එක්ක බැඳී පවතින. සැපය දුකත් එක්ක බැඳී පවතින. එයි ඒවා සාපේක්ෂ ධර්ම. දුකට සාපේක්ෂවයි සැපේ තීරණය කරන්නේ. නරකට සාපේක්ෂවයි හොඳ තීරණය වෙන්නේ. මිටි බවට සාපේක්ෂවයි උස තීරණය වෙන්නේ. අඳුරට සාපේක්ෂවයි ආලෝකයේ තීරණය මේ විදිහට ලෝකයේ සෑම දෙයක්ම තවත් ධර්මයකට සාපේක්ෂවයි පවතින්නේ. එනිසා හාසියේ මේ පැත්ත විතරයි මට ඕන කරන්නේ අනිත් පැත්ත නම් එපා කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඒ තනත්තා ඊටාම අනුවන සංකල්පනාවකටයි ඇද වැටෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ යුගල වශයෙන් පවතින මේ ධර්මයන් අපි කාසියේ මේ පැත්ත කැමති වෙනවා නම් අනිත් පැත්තත් ඒත් එක්ක එනවා. ඒක පිළිගන්නට, ඒක දරා ගන්නට, ගතසිත සකස ගන්නට වෙනවා. ඉතින් ඒක දරන්නට බෑ කියලා හිතෙනවා නම් ඉවත දාන්නට වෙනවා. ඉවත දානකොට එක පැත්තක් ඉවත දානකොට අනිත් පැත්තත් ඉවත දාන්නට සිද්ධ වෙනවා. මොකද මේවා එකට බද්ධ වෙලා පවතින නිසා. ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් ද්වය නිශ්චිතයි. ද්වය නිශ්චිතයි කියලා කියන්නේ දෙපැත්තක් තියෙනවා. අර සැප දුක ලාභ අලාභ යස ආයස ප්‍රශංසා නින්දා මේ විදිහට දක්වන්නේ ඒ ද්වය නිශ්චිත ගතිය. එතකොට අපි එකෙන් එක පැත්තක් අපේක්ෂා කරනකොට අනිත් පැත්ත ඒත් එක්ක එන එක වළක්වන්න බෑ. ඉතින් යම්කිසි කෙනෙක් අරගල කරනවා නම් මට මේ පැත්ත විතරයි ඕන අනිත් පැත්ත එපා කියලා ඒතනත්තා මානසික වශයෙන් බරපතල අර්බුදයකට පැමිණෙනවා. ගැටුමකට මග සලස්වා ගන්නවා. ඒ මොකද අර ස්වභාවික ධර්මතාවයන් ප්‍රතික්ෂේප කිරීම නිසා. ඒ නිසා පෙනතුනේ අපට ජීවිතයේ ලාභයක් ලැබුණහම කලකදී අලාභයක් පැමිණෙන්නේ ග්‍රහයෙකුගේ ප්‍රශ්නයක් නිසාම නෙමෙයි. ඒ වගේම අපලයක් නිසාම නෙමෙයි. වෙනත් හේතුවක් නිසාම නෙවෙයි. තවර හේතුවක් නිසාද මේ ලෝකය ද්වේනිශ්‍රිත නිසා. ඒ කියන්නේ මේ ලෝකයේ දේවල් පවතින්නේ ඒ විදිහටයි. ලාභ අලාභ කියන මේ අන්ත දෙක එකටයි පවතින්නේ. ඒන් කොටසක් විතරක් අපිට ජීවිතේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් යම්කිසි කෙනෙකුට අකුසල් දුරු කරලා කුසල් මතු කරගන්නට පුළුවන් නම් ඒ තනත්තාට පුළුවන්කම තියනවා අර පීඩාවන්ගෙන් යම් ප්‍රමාණයක් අඩු කරගෙන සැපය සුවය යම් ප්‍රමාණයකට වැඩි කරගන්න. ඇයි අපි එතන යම් ප්‍රමාණයකට කියලා අදහස් කළේ වෙන තුනේ යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන් සසර ගමනේ පිංකම් විතරක් කළත් ඒ තනත්තාට සැප විතරක් විඳින්නට පුළුවන් කමක් නැහැ. එහෙම පිංකම් විතරක් කරන කෙනෙක් ලෝකේ කවුරුවත් නැහැ පෙන්නතුනේ. මහ බෝසත්වරයෙකුටවත් සසර ගමනේ කුසල් විතරක් රැස් කරන්න පුළුවන් කමක් නැහැ. ඕන තරම් සසරේ අකුසල් උන්වහන්සේ අතිනුත් සිද්ධ වෙනවා දැන හෝ නොදැන. එතකොට පාරමිතා පුරන්න පටන් ගන්නට පෙර ආත්ම උන්වහන්සේත් සාමාන්‍ය සත්වෙක්. ඒ නිසා කුසල් අකුසල් බොහෝ රැස් කරනවා. පාරමිතා පුරන්න පටන් ගත්තාට පසුව වුණත් උන්වහන්සේ අතින් බොහෝ අකුසල් රැස් වෙනවා. ඒ නිසා මේ සසර ගමනේ කිසිදු සත්වයක් නැහැ අකුසල් නොකර කුසල් පමණක් කරපු කෙනෙක්. අපි අනුමාන කළොත් අපි උපකල්පනය කළොත් එහෙම කෙනෙක් ඉන්නවයි කියලා අපි හිතමු සර්ව සම්පූර්ණයෙන්ම අකුසලයෙන් වැළකීලා කුසල් පමණක් කරන කෙනෙක් මේ ලෝකේ ඉන්නවයි කියලා අපි අනුමාන කළොත් උපකල්පනය කළොත් එහෙම කෙනෙකුටවත් සැප විතරක් විඳින්නට බෑ දුක නැතිව. එයිද පිනතුනි මේ ලෝකයේ අකුසලයෙන් විතරක් නෙමෙයි දුක උපදින්නේ. අකුසල් දුරු කළාම අකුසලය නිසා මතුවෙන දුක් පීඩා දුරු කරගන්නට පුළුවන්. කුසලය නිසා මතුවෙන සැප මතු කරගන්න පුළුවන්. හැබැයි ඒ කුසලය නිසා මතුවෙන සැපයෙන්ම මතුවෙන දුකක් තියෙනවා. ඒක අකුසලයක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන. උදාහරණයක් ගත්තොත් පැහැදිලි කරගන්න පහසුයි. දැන් අපි හිතමු manuss ලෝකේ උපදින්නේ කුසල විපාකයක් හැටියටනේ. manuss ලෝකේ අකුසල විපාකයකින් උපදින්නට බෑ. manuss ලෝකයේ සුගතියක්. අනිවාර්යෙන් සෑම මිනිස්සෙක්ම උපදින්නේ කුසල විපාකයකින්මයි. ඒ නිසා ධර්මයට අනුව බැලුවෙන් පස්සේ මනුලොව කියලා කියන්නේ සැබවින්ම කුසල විපාක ලබන තැන. අපි හිතමු ඒතනත්තා සසරේ කිසිදු අකුසලයක් ඒතනත්තාට මතු නොවි අර ලබාගත්තු ජීවිතයේ යස ඉසුරු සැප සම්පත් මේ සියල්ලෙන් ආඩ්‍යව ඔහු ජීවත් වෙනවා කිසිදු ගැටලුවක් නැතිව නමුත් එහෙම ජීවත් වුණත් ඒතනත්තා අනුක්‍රමයෙන් වයසට යන එක කුසලයෙන් නවත්තන්න බෑ ඒක අකුසලය නිසා සිද්ධ වෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒ වයස්ගත වීම නිසා ටිකෙන් ටික කන් දෙක ඇහෙනවා අඩුවීම, ඇස් දෙක පෙනීම අඩුවීම, දත් ටිකෙන් ටික බුරුල් වෙලා ගැලවීම, හම රැලි වැටීම, කොන්ද කුඩු ගැසීම, পায় දුබල වීම, අතපය වාරු නැතිවීම මේවා අකුසල් නිසා සිද්ධ වෙනවා නෙමෙයි. අර කුසලයෙන් ලබාපු මනුෂ්‍ය ජීවිතේම විපරිණාම ස්වභාවයයි. ඒ කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙන නාම රූප ධර්ම බිඳී යනවා. ඒ බිඳී ගියා වුණාට යලි යලිත් නාම රූප ධර්ම හට ගන්නවා. ඒ නාම රූප ධර්ම પરම්පරාව අනුක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනවා. එතකොට රූප પરම්පරාව කලක් යනකොට වෙනස් වෙනවා. එතකොට ඒක මේ කෙනෙකුගේ අකුසලයක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. ඒ නිසා අපි උපකල්පනය කළොත් අකුසල් නොකොට කුසල්ම පමණක් කරපු කෙනෙක් ඉන්නවයි කියලා ඒතනත්තා මනුලෝ ඉපදුනත් ඒ තනත්තාට අත්විඳින්නට සිද්ධ වෙනවා ජීවිතයේ ස්වභාවික දුක්ඛයන්. රූපයක් ඇතුවේ ඉපදීමේ දුක්ඛ ස්කන්ධය විඳින්නට සිද්ධ වෙනවා. ඒකයි අපි සිහිපත් කළේ මේ මනුස්ස ලෝකේ කියන්නේ අර උපපාතික ආත්ම වගේ එකක් නෙමෙයි මෙතන තියෙන්නේ ඊට වඩා වෙනස් හේතුඵල වශයෙන් ඉතා ප්‍රකටව ක්‍රියාත්මක වෙන නාම රූප ක්‍රියාවලිය. එතකොට මෙතනදී යම්කිසි කෙනෙක් අකුසල් කිසිවක්ම මතුන් නැතත් කුසලයම පමණක් මතුනත් අර විපරිණාම දුක්ඛය ඒ තනත්තාට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක සහ මරණයටපත් වීම කියන එක ඒ තනත්තාට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒතර මරණය සිද්ධ වෙන්නේ 아무තු අකුසලයක් නිසාවත් ග්‍රහයෙකුගේ බලපෑමක් නිසාවත් වෙනත් හේතුවක් නිසාවත් නෙමෙයි ඉපදුණු නිසායි. උත්පත්තිය ලැබූ නිසා යමක් හටගත්තු නිසා යම් මොහතක අභාවයට යනවා. ඒතර අභාවයට යන්න කරුණු සැකසෙන්නට පසුබිම හැදෙන්නට අනිත් අනිත් කාරණත් අපට මේ මේවා මෙතනට හේතුණා කියලා හේතු වශයෙන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒතරත්තාගේ මරණය මේ වෙලාවේ සිද්ධ වුණේ වාතය කිපීම නිසා, පිත කිපීම නිසා, සෙම කිපීම නිසා. එහෙම නැත්නම් හෘද රෝගයක් මතුවීම නිසා, පිළිකාවක් මතුවීම නිසා, වෛරසයක් ශරීරගත වීම නිසා. ඔන්න වෛද්‍ය විද්‍යාවට අනුව ඒ අය අර්ථයක් දක්වනවා මරණයට හේතු හැටියට. ජ්‍යොතිර්විද්‍යාවට අනුව බැලුවොත් ඒ අවස්ථාව ඉක්මවන්නටම බැරි මාරක අපලයක් මතුවෙච්ච අවස්ථාවක්. අංක විද්‍යාවට අනුව බැලුවොත් කොහෙත්ම යටපත් කරන්නට බැරි විදිහට ඒ අංකයට එතනත්තාගේ ආයුෂ පැමුණුනහම අනිවාර්යෙන් මරණය හිමි. ඊළඟට අංග ලක්ෂණ ශාස්ත්‍රයට අනුව බැලුවොත් ඒ අය යම් විදිහකට විස්තර කරනවා. වෙනත් බටහිර විද්‍යාවකට අනුව කවර හෝ විද්‍යාවකට අනුව විස්තර කළොත් ඒකට අදාළ සාධකයක් ඒ පැත්තෙන් පෙන්වන්නට පුළුවන්. ධර්මයට අනුව බැලුවෙන් පස්සේ හටගත් සෑම නාම රූප පරම්පරාවක්ම යම් මොහතක නිරුද්ධ වෙනවා ඒ ධර්මතාවයයි ඔහුවත් වෙන්නේ. එනිසා පෙනතුනි අපට එක් එක් විද්‍යාවන්ගෙන් කරුණු හැදෑරීම දැන ගැනීම වරදක් නැහැ. නමුත් අපි ඒකට පමණක් වහල් වුණොත්, ඒකට පමණක් හිර වුණොත් අපි යථාර්ථය දකින්නේ යථාර්ථය කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් එය දකින්නට හේතුඵල වශයෙන් පුළුල්ව අපිට දැක්මක් තියෙන්නට ඕන. ඒක හේතුකව නොවේයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ බහු හේතුකවයි. එතකොට මේ බහු හේතුක භාවයේ කම්ම නියාමයේ විතරක් නෙමෙයි. චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන් පැති පහෙන්ම සිද්ධ වෙනවා. එතකොට ධම්ම නියාම වශයෙන් ගත්තහම හටගත්තා වූ නාම රූප ධර්මයන් අනිවාර්යෙන් අනිත්‍ය ස්වභාවය මත වහා බිඳී යනවා. එහි પરම්පරාව යම් කලෙකදී වෙනස් වෙමින් පවතිලා සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. ඒක ධර්මතාවය. ඒක ධම්ම නියාමය. එතකොට මේ ධම්ම නියාමය එහෙම ක්‍රියාත්මක වෙනකොට කම්ම නියාමයේ හැටියට ඒතනත්තා ඒ මොහොතේ අභාව ප්‍රාප්ත වෙන්නට මෙන්න මේ විදිහේ කර්මයේ කුයි බලපෑවේ කියලා කර්මයට අනුවත් ඒක විග්‍රහ කරන්න පුළුවන්. ඊළඟට ඍතු නියාමයට ඍතු නියාමය කියලා කියන්නේ සීතෝෂ්ණවල බලපෑම. තද ඒ මේ කාලයේ සීතල අධිකයි. ඒ සීතල අධික වීම නිසා, සෙම කිපීම නිසා තමයි ඒ තනත්තා මරණයටපත් වුනේ. මේ මේ කාලේ උණුසුම අධිකයි උණුසුම අධික නිසා පිත කිපීම නිසා ඒතනත්තා මරණයටපත් වුනේ. එතකොට ඍතු නියාමයේ අනුවත් එයට යම්කිසි හේතුවක් දක්වන්නට පුළුවන්. බීජ නියාමයේ ගත්තයින් පස්සේ ඒ රූප කලාප මව්පියන්ගෙන් උරුම වුණු ජානමය සාධක ප්‍රවේණි උරුමයන් එතකොට මේ මව්පියන්ට මේ මේ විදිහෙන් රෝගාබාධ තිබුණා. ඒවා අර ජානමය වශයෙන් මේ තනත්තාට උරුම වුණා. ඒ නිසා තමයි මේ පිළිකාව මතුනේ. ඒ නිසා තමයි මේ හෘද රෝගය මතුනේ. ඒ නිසා තමයි දියවැඩියාව මතුනේ. දැන් මෙහෙම ජානමය වශයෙන් බීජ වශයෙන් මව්පියන්ගේ ප්‍රවේණි උරුමයන් හැටියට ඒ දරුවට බලපාපු යම් යම් සාධක වෛද්‍ය විද්‍යාව අනුව පැහැදිලි කරන්න පුළුවන් ජීව විද්‍යාව අනුව පෙන්වා දෙන්නට පුළුවන්. එතකොට ඒකත් අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට චිත්ත නියාමයේ මත පැහැදිලි කරන්න පුළුවන් ඒතනත්තා මේ කාලවකවානුවේ බලවත් විදිහට චිත්ත පීඩාවකින් හිටියේ ඒ චිත්ත පීඩාව දරාගත නොහැකිව තමයි ඒතනත්තා අභාව પ્રાપ્ત වුනේ. ඔහු බලාපොරොත්තු දේවල් කඩ වුණා, ඉතින් වික්ෂිප්ත වුණා. ඒ මානසික වික්ෂෝපය නිසාම තමයි ඔහු අභාවයට ගියේ කියලා චිත්ත ස්වභාවය මතත් යම් කෙනෙක් අර්ථ විග්‍රහ කරන්න පුළුවන්. මේ විදිහට එක් එක් පැතිවලින් අපට හේතු පෙන්වන්නට පුළුවන්. නමුත් ධර්මතා වශයෙන් ධම්ම නියාම වශයෙන් ගත්තන් පස්සේ හටගත් නාම රූප ධර්මයන් අනිවාර්යෙන් බිඳී යනවා. ඒ බිඳී යාම ශනිකව සිද්ධ වෙනවා වගේම પરම්පරාව අනුක්‍රමයෙන් ගිහිල්ලා යම් දවසක අහෝසි වෙනවා. ඒ ධර්මතාවයටයි මේ ගොදුරුනේ. එතකොට මෙන්න මේ විදිහට අපි විවිධ පැතිවලින් මේ සිදුවෙන සිදුවීම් අර්ථ විග්‍රහ කරගත්තොත් තමයි අපට එක පැත්තක එල්බ ගන්නෙ නැතිව මධ්‍යස්තව ලෝකයේ පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගන්නට පුළුවන් එතකොට එබඳු දැක්මක් ඇති කර ගැනීමේදී අපි මේ ධර්මයේ කියවෙන කාරණා පවා අර විදිහෙන් සාමූහිකව ගත යුතුයි. ඒ කියන්නේ දැන් හේතුඵල ක්‍රියාවලිය කම්ම නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම ඍතු නියාම ධම්ම නියාම කියලා පැති පහකින් ක්‍රියාත්මක වෙනකොට එහෙම නැත්නම් අවස්ථා පහක් හැටියට දක්වනකොට මේකෙන් එක අවස්ථාවක් විතරක් අරගත්තයි කියලා ඒක නිවැරදි ධර්මය නෙමෙයි. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කම්ම නියාමය පිළිබඳ හුඟක් අධ්‍යයනය කරලා ඒතනත්තා කියන්න පටන් ගත්තොත් එහෙම මේ කර්මය මත තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. වෙන කිසිවක් නිසා නෙමෙයි මේ කර්මයමයි බලපාන්නේ කියලා කිව්වොත් ඒක වැරදි ප්‍රකාශනයක්. එතකොට ඒතරත්තා පුබ්බේ කත හේතු ආදයටයි වැටෙන්නේ. කියන්නේ පූර්ව කෘත හේතු මතයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි බුදුදහම. බුදුදහමේ ඒ පූර්ව කෘත හේතු කියලා කියන්නේ එක් සාධකයක් හැටියටයි පෙන්වන්නේ. ඒ සමස්ත සාධකය නෙමෙයි. ඒ සියල්ල නෙමෙයි. ඒ නිසා යම් කෙනෙක්ගේ කර්මය පමණක් අරගෙන සියල්ල වෙන්නේ ඒ සාංශාරිකව කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුවයි කියලා කිව්වොත් ඒක නිවැරදි බුදුදහම නෙවෙයි. ඒක නිවැරදි ප්‍රකාශනයක් නෙවෙයි. ඒක මධ්‍යස්ත දැක්මක් නෙවෙයි. ඊළඟට යම්කිසි කෙනෙක් චිත්ත නියාමයේ ගැන අධ්‍යයනය කරලා එතනත්තා ප්‍රකාශ කරනවා නම් මේ හැම දෙයක්ම අපේ සිතුවිලි වලට අනුවයි සිද්ධ වෙන්නේ. අපි හිතන විදිහටයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඊට එහා මොකක්වත් මේ ලෝකේ නැහැ. අනිත් ඔක්කොම මේ මායාවන් පමණයි. අපි හිතුවොත් තමයි දේවල් තියෙන්නේ. හිතුවේ නැත්තම් මොකක්වත් නැහැ කියලා සියල්ලක් ඒ චිත්ත නියාමයෙන් පමණක්ම කෙරෙන දේවල් හැටියට අර්ථ විග්‍රහ කරන්නට ගියොත් ඒක නිවැරදි බුදුදහම නෙමෙයි. එතන තියෙන්නේ විඥානවාදී තැනකට ලඟු වෙලා, පටු වෙලා ඒ තනත්තා සමස්තය දකින්නේ නැහැ එතකොට. ඊළාට යම්කිසි කෙනෙක් තීරණය කළොත් මේ බීජ නියාම මත ඍතු නියාම මතයි මේ සියල්ල සිද්ධ වෙන්නේ අනිත් දේවල් ඊට අනුරූපීව පවතිනවා විනා බීජ නියාම ඍතු නියාම දෙක තමයි ලෝකයේ තුල මේ සියලු වෙනස්කම් ඇති කරන්නේ කියලා ප්‍රකාශ කළොත් ඒතනත්තා භෞතිකවාදී සංකල්පයකට වැටෙනවා ඒ යථාර්ථය නෙමෙයි හැබැයි බුදුදහම නෙමෙයි ඊළඟට යම්කිසි කෙනෙක් ධම්ම නියාමයේ අධ්‍යයනය කරලා මේ සියල්ලක්ම අනිවාර්ය නියමයන් අනුවයි. ඒවා විශ්ව නියමයන් අනුවයි සිද්ධ වෙන්නේ. හටගත් හැමදේම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. මේවා තුළ මේ මේ ගති ලක්ෂණ පවතිනවා කියලා ඒවා කලක් අධ්‍යයනය කරනකොට ඒ න්‍යාම ධර්ම වශයෙන් වෙනස් කළ නොහැකි කරුණු දිගු කලක් අධ්‍යයනය කරනකොට අපිට ලෝකේ කිසිවක් වෙනස් කරන්න බෑ කිසිවක් අතික්‍රමණය කරන්න බෑ ඒවා ලෝකය තුල සැකසිච්ච විදිහටයි සිද්ධ වෙන්නේ. ඒවා දෙවියන් වහන්සේ නියම කරලා තියෙන හැටියට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් දෙවි කෙනෙක් ඇතත් නැතත් ඒවා විශ්වය තුල කල්ැතුව සැලසුම් වෙලා තියෙනවා. ඒ අනුව තමයි හැම දෙයක්ම විසඳෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. අපිට මුකුත්ම කරන්න බෑ කියන තැනකට එනවනම් ඒ තැනත්තා නියතිවාදයකට හසු වෙනවා. ඒ නියතිවාදය ග්‍රහණය කරගත්තා වෙනවා. ඔහු සියල්ල මනවින් දකින්නට සමත් වෙන්නේ නැහැ. දැන් එතකොට බුදුදහමේම කියවෙනවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා මේ නියාම ධර්ම පහක් හැටියට ලෝකේ හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙන බව. නමුත් ඒ නියාම ධර්ම පහෙන් එකක් අරගෙන අනිත් ඒවා බැහැර කරලා ඒක විතරක් ඉස්මතු කරගෙන ඒකෙන්ම සියල්ල සිද්ධ වෙනවා කියන්නට ගියොත් එයවත් නිවැරදි නෑ. නිවැරදි වෙන්නේ කොහොමද? බහු හේතුකවයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියන බව හරියට දකින්නට අපේ ප්‍රඥාව අවදි කරගන්න. ඒ නිසා ජ්‍යොතිර්විද්‍යාව අනුව යමක් ඉගෙනගෙන යමක් දැනගෙන අසවල් ග්‍රහයාගෙන් තමයි මේ බලපෑම ඇති වෙන්නේ. ඒ ග්‍රහයා ඉන්නකන් අපිට හොඳක් සිද්ධ වෙන්නේ එහෙම කියලා ඒකම මතු කරගෙන මේක ග්‍රහාපලය, මේක සෙනසුරු අපලය, මේක ඒ රාෂ්ට්‍රකය කොහොම කියලා ඒකෙම එල්ලිලා ඉන්න ගියොත් ඒතනත්තා නිවැරදි දැක්මක් ඇතිව කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මොකද ඒ ග්‍රහය නිසාවත් ඒ මාරකේ ඒ රාෂ්ටකේ නිසාවත් විතරක් නෙමෙයි මේ සියල්ල. ඒ විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන් මේ මොහොතේ මතුවෙන කර්ම විපාක. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයේ කුසල කර්ම මතුණත් අකුසල කර්ම මතුණත් ඒවා මත දෝලණය වීම නෙමෙයි අපි හැම කෙනෙකුටම ජීවිතයේ දැක්මක් තියෙන්නට ඕන පරමාර්ථයක් තියෙන්නට ඕන අරමුණක් තියෙන්නට ඕන ඒ සඳහා ක්‍රියාත්මක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට බුදු කියන ඉලක්කය තිබුණු නිසා තමන් වහන්සේට ලැබුණු සැප විපාකත් උන්වහන්සේ බුද්ධත්වයේ සඳහා කියන්නේ අවබෝධය සඳහා උදව් කරගත්තා. තමන් වහන්සේට ලැබුණු දුක්ඛ විපාකත් උන්වහන්සේ අවබෝධය සඳහා උදව් කරගත්තා. ඉතින් ඒ නිසා අපට ජීවිතයේ අරමුණු තියෙන්න ඕන, පරමාර්ථ තියෙන්න ඕන. පරමාර්ථ කියලා කියන්නේ අපේ අවසාන ඉලක්කය. අරමුණු කියන්නේ අවසාන ඉලක්කයට යන තෙක් අපි සම්පූර්ණ ගත කරගත යුතු යම් යම් ඉලක්ක. ඉතින් එහෙම පැහැදිලි ඉලක්කයක් තියෙනවා නම් ඒ ඉලක්කයේ වෙත යාමේදී අපි සැප විඳිනවද දුක් විඳිනවද මේ අපල කාලෙද මේ සපල කාලෙද කියලා එහෙම වෙන් කර කර ඉන්න එක නෙමෙයි හැබැයි ඒව ගැන නොසලකා හරින එකක් නෙමෙයි එහෙම නොසලකා හැරියොත් ඒ තනත්තා යථාර්ථය ප්‍රතික්ෂේප කළාවේ අනේ මම නම් ওই ග්‍රහඵල පිළිගන්නෙත් නෑ මම නම් ওই කිසි දෙයක් පිළිගන්නේ අපි උත්සාහ කළොත් අපිට දේවල් කරන්න පුළුවන් ඒ මොකද්ද අර චිත්ත නියාම ඒ කියන්නේ සිතේ හයිය ගැන විතරයි හිතන්නේ අනිත් එකක්වත් ගණන් ගන්න. එහෙම ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය මොන සුබ නැකතක්වත් ඇත්තේ නැහැ. අපි පටන් ගන්න වෙලාව තමයි සුබ නැකත. ඒ නිසා අපි හිතුවොත් දේවල් කරන්න පුළුවන්. එහෙම හිතුවොත් ඒ තරත්තා නිවැරදි දැක්මක් මත නෙමෙයි. ඇයි ලෝකේ දේවල් සිද්ධ වෙන නැකත කියලා කියන්නේ මේ අමුතු ග්‍රහයෙක්ගේ බලපෑමක් නෙමෙයි පිනතුන් නැකත කියන්නේ සෑම දෙයක්ම හරියට සිද්ධ වෙන අවස්ථාවක්. උදාහරණයක් හැටියට දැන් අතීත කාලේ මිනිස්සු ගොවිතැන් කරනකොට වැස්ස වහින්නේ කවද්ද කොයි වෙලාවටද ඒ ඍතු නියාමයන් පිළිබඳ හොඳ වැටහීමක් ඇතිව වැපුරුවා ඒ නිසා හොඳ අස්වැන්නක් ලැබුවා දැන් අද ඒවා ගැන මොකක්වත් හැඟීමක් නැතුව Tamanට පුළුවන් වෙලාවට කුඹරහාලා පොරුගාලා වී ටික එනවා හවසට වැස්සෙන් පස්සේ සියල්ල ගහගෙන ඊට පස්සේ කුඹුරුව පුරලා ඉවරලා අස්වැන්න නෙලන්න සූදානම් වෙනකොට මහා ධාරානිපාත වැසියද වැටිලා අර අස්වැන්න සියල්ලක් විනාශ වෙයි. මේ අර නැකත ගැන සැලකිලිමත් නොවීම නැකත කියලා කියන්නේ ජෝතිෂයට අනුව කියන කතාවක් නෙමෙයි මේ හේතුඵල ටික යහපත් ඵලයක් ගොඩනගන්නට ගොනු වෙන ආකාරය. ඒ නිසා තමයි බෝසතාණන් වහන්සේ පවා මනුලොවට එන්නට කලින් කාලය බැලුවේ. මේ සුදුසු කාලයද සුදුසු කාලය කියලා කියන්නේ අවශ්‍ය සාධක ගොනු කරන්න පුළුවන් අවස්ථාවද? මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ පින්නතුනේ මේ නාම රූප ධර්ම ගොනු වෙන ආකාරය මත හේතු සැකසෙන ආකාරය මත තමයි ඵලය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි ප්‍රඥාව මෙහෙවන්නට ඕනේ යමක් සාර්ථක වෙන්නට කරුණු ගොනු වෙන්නේ කොහොමද කියන. ඉතින් අපට පෙනෙනවා නම් අපි මෙතෙක් කරගෙන ආපු දේවල් අසාර්ථක වෙන්නට කරුණු පැමිණෙනවා කියලා ඔන්න ඒක ජ්‍යොතිෂඥයෝ පැහැදිලි කරන්නට පුළුවන් මේ අපලයයි මේ මාරකයයි මේ දෙනසුරු අපලයයි කියලා පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ මේ මෙතෙක් කරගෙන ආපු වැඩ කටයුතු ටිකට බාධා ආවට ඒ බාධකයේ තුලිනුත් අපට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා කියන්නේ. තමන්ගේ පරමාර්ථය වෙත යන්නට. දැන් ඒ නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා අර රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා ඇසුරු කරමින් ස්ත්‍රී පුරුෂයන් පිරිවරාගෙන කටයුතු කරපු කාලේ ඒ සැපය භුක්ති විඳිමින් උන්වහන්සේ ඒ තුලිනුත් යථාර්ථය දකින්නට උත්සාහ කළා. ඊළඟට අබිනිෂ්ක්‍මණය කරලා දුක් විඳින්මින් පීඩා විඳින්මින් ඒ අකුසල කර්ම විපාක මතු වෙනකොටත් උන්වහන්සේ තමන්ගේ පරමාර්ථය සඳහා යථාර්ථය අවබෝධ කරගන්න වෑයම් කළා. මොකද උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය යථාර්ථය අවබෝධ කරගැනීම. ඒකට සැපද දුකද කියන අදාළත්වයක් නැහැ. කොයිකම තුනක් තමන්ගේ ඉලක්කය සඳහා කටයුතු කරනවා. අන්න ඒ වගේ මිනිස්සෙක් වුණාම අපිට තියෙන්නට ඕන අපේ පරමාර්ථයක් තියෙන්නට ඕන අරමුණු තියෙන්නට ඕන. ඒ අරමුණු වෙත යන්නට මෙතෙක් පවත්වාගෙන ආපු ක්‍රම රටාව පවත්වාගෙන යන්න පුළුවන් නම් වරදක් නැහැ. හැබැයි ඒක කඩාකප්පල් වෙන විදිහේ බාධා පැමුණුනා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ පැමිණෙන බාධකයේ හමුවේ යථාර්ථයේ තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න. බුදුදහමේ පෙන්වා දෙනවා යම් පරමාර්ථයක් සාධනය කරගන්නට නම් පරමාර්ථය ගැන පැහැදිලි වැටහීමක් තියෙනවා වගේම කෞශල්‍යයන් තුනක් තියෙනවා. ඒ මොනවද? ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍ය කියලා කියන්නේ ඒ පරමාර්ථය සාධක කරගන්නට තියෙන සාධක මොනවද? ඒවා ගැන විචක්ෂණ වෙන්න. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒවාට පවතින බාධක මොනවද? ඒ ගැන විචක්ෂණ වෙන්න. ඉතින් අපිට අකුසල කර්ම මතුවෙන, ග්‍රහාපල මතුවෙන, මාරකාපල මතුවෙන අර වගේ සෙනසුරු අපල මතුවෙන ඒ කාලය තමයි අපේ පරමාර්ථයට බාධක මොනවද කියලා හඳුනා ගන්න තියෙන හොඳම අවස්ථාව. එතනින් තමයි අපි අර අපාය කෞශල්‍ය පිළිබඳව, ඒ කියන්නේ යමක් පිරිහෙන්නේ කොහොමද, ඇද වැටෙන්නේ කොහොමද, ගිලිහෙන්නේ කොහොමද, වරදින්නේ කොහොමද, ව්‍යර්ථ වෙන්නේ කොහොමද කියලා ඒවා වටහා ගන්නට අපට අවස්ථාව ලැබෙන්නේ ඒ කාල පරිච්ඡේදේ. ඒ නිසා තමයි සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියාව නිම කරනකොට උන්වහන්සේ දක්ෂ වුණේ මේ දුෂ්කර වෘත වලින් කිසිදාක නිවන් දකින්නට බෑ. එතකොට යමක් කරන්නට බැරි සාධක යමකට බලපාන බාධක මොනවද කියලා හරියට විචක්ෂණ වුණොත් විතරයි ඒ බාධක වලින් බාධා නොවි Tamange කටයුතු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ ලැබෙන සෑම කටුක අත්දැකීමක්ම අපේ අරමුණු පරමාර්ථ සාධනය කරගන්නට අපට ප්‍රඥාව උපදවන මූලයක් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ විශේෂයෙන්ම නිබ්බේධික සූත්‍රය දේශනා කරනවා දුක සම්මෝහය ඇති කරන්නටත් හේතු වෙනවා ප්‍රඥාව උපදවන්නටත් හේතු වෙනවා. දුක සම්මෝහය ඇති කරන්නේ කොහොමද? ඒ දුක ඇති වෙනකොට ඒකට බාහිර කරුණු අල්ලගන්න. Tamanට ජීවිතේ දුකක් පීඩාවක් ඇති වෙනකොට මේක අපලය නිසායි මේක අසවල් ග්‍රහය නිසායි මේක අල්ලපු ගෙදර මිනිස්සු හූනියම් කරපු නිසායි බිරිඳගේ වැරද්ද නිසායි සැමියාගේ වැරද්ද නිසායි අම්මා තාත්තා මේ හොඳ නැති විවාහයක් කරලා දීපු නිසායි එහෙම නැත්නම් රටේ පාලකයන්ගේ වැරද්ද නිසායි පන්සලේ හාමුදුරුවන්ගේ වැරද්ද නිසායි මේ දවස්වල කාලගුණ දේශගුණ தත්ත්වයේ වැරද්ද නිසායි ලෝකේ පවතින යුද්ධය නිසා මෙහෙම එක එක බාහිර කරුණු අල්ලගෙන ඒවට ඒව මත පටවනවා ඒ තමන්ගේ සියලු පීඩා ඊට පස්සේ ලෝකෙත් එක්ක අරගල කරන්න පටන් ගන්නවා ඒවට ද්වේෂ කර කර ගැටි ගැටි කඩා වැටෙනවා එබඳු තැනැත්තාට දුක පීඩාව අඥාන බව ඇති කරනවා සම්මෝහය ඇති කරනවා හැබැයි හේතු දකින්නේ නැහැ යම් කිසි කෙනෙක් තව සමහර කෙනෙකුට දුක පීඩාව ප්‍රඥා උපදවන්නට හේතු වෙනවා ඒ කොහොමද ඒතනත්තාට දුක් පීඩා පැමිණෙනකොට ඒව අනුන් මත පටවලා ලෝකෙත් එක්ක අරගල කරන්න උත්සාහ කරන්නේ ඒතනත්තා විමසා බලනවා මේ తත්වයේ ඇතිවීමේ හේතු මොනවාද මොකද්ද ගැටලුව මොකද්ද හේතුව ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද ඒ සඳහා කල යුත්තේ කුමක්ද අන්න දුක දුකට හේතුව ඒ නිදහස් වීමේ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්නට ඒතනත්තාට ප්‍රඥාව උපදිනවා එහෙම හේතුව සොයනකොට ඔය විදිහෙන් ගැඹුරින් හේතු හේතු සෙවීමේදී නිවන් දකින්නට අවශ්‍ය ප්‍රඥාව උපදවන. ලෞකික වශයෙන් අපට ජීවිතේ පවත්වා ගැනීමේදී අපට ලෞකික ප්‍රඥාව වැදගත් වෙනවා. ඒ කියන්නේ Taman මෙතෙක් කරගෙන ගිය වැඩ කටයුතු අඩාල වුණා නම්, ව්‍යාපාර කඩාකප්පල් වුණා නම්, ලෙඩ දුක් බහුල වුණා නම්, ගෙදර දොරේ අඩදබර වැඩි වුණා නම්, ප්‍රශ්න අර්බුද වැඩි වුණා නම්, ඒවාට බලපාපු හේතු සාධක මොනවාද? විමසන්න ඕනේ මේක කම්ම නියාමයේ මතද? එහෙම නැත්නම් චිත්ත නියාමයේ, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම මොන පැත්තෙන්ද මේකට සාධක මතුවේ? සාංශාරික අකුසල කර්ම නිසා නම් ඒ අකුසල කර්ම මැඩ පවත්වන්නට කුමක් කළ යුතුද? ඒක තමයි අපි මුලින් සඳහන් කළ මාතෘකාවේදී සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ දෙවන තථාගත බලය හැටියට තථාගතයන් වහන්සේට විශාරද ඥානයක් තියෙනවා මේ කර්ම කරපු කරපු හැටියට මතුවෙන්නේ නැහැ. ඒවා මතුවෙන් ඒවා විපාක දෙන්නේ මතුවෙන මතුවෙන විදිහටයි. වෙනත් කුසල කුසල කර්ම වලින් යටපත් වුනොත් ඒ කර්ම විපාක දෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රයෝග සම්පත්තියේදී අකුසල් යටපත් වෙලා කුසල් මතුවෙනවා. ප්‍රයෝග විපත්තියේදී කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට විවිධ පැතිවලින් කුසල කුසල කර්මයන් විපාකත්වයට පැමිණෙන්නට අවස්ථා සැලසෙන්නේ කොහොමද හේතු සැකසෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ ඒ කර්ම ඥානය පිළිබඳ විශාරදයි ඒ තථාගතයන් වහන්සේගේ දෙවන තථාගත බලය. ඉතින් බුදු කෙනෙකුගේ ප්‍රමාණයෙන් අපට කර්මය පිළිබඳ අධ්‍යයනය කරන්න බෑ. හැබැයි අපට වැටහෙන දැනෙන හැටියට බණ දහම් අහලා දහම් පොතපත කියවලා දන්නා අයගෙන් විමසලා මේ කුසල කුසල කර්මයන් ජීවිතයට බලපාන්නේ කොහොමද? මතුවෙන අකුසල කර්ම යටපත් කරගන්නට අපි කොහොමද උත්සාහවත් වෙන්නේ? ප්‍රයෝග සම්පත්තිය කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා අපි කොහොමද හසුරුවගන්නේ? නිවැරදිව හිතන්න පුරුදු වෙනකොට අපට අකුසල කර්ම යට කරගන්න පුළුවන්. නිවැරදිව කතා කරන්න පුරුදු වෙනකොට අපට අකුසල කර්ම යට කරගන්න පුළුවන්. නිවැරදිව ක්‍රියා කරන්න, බාහිර සාධක නිවැරදිව හසුරුව ගන්න දක්ෂ වෙනකොට අපට අකුසල කර්ම යට කරගන්න පුළුවන්. සම්බුදුහාමුදුරෝ දේශනා කරනවා කරපු කරපු විදිහට නෙමෙයි කර්ම විපාක දෙන්නේ මතුවෙන මතුවෙන විදිහටයි. ඉතින් අකුසල කර්ම මතුවීම වළක්වන්න ප්‍රයෝග සම්පත්තිය උදව් වෙනවා. අකුසල කර්ම මතුවලා කුසල කර්ම යටපත් වෙන්න ප්‍රයෝග විපත්තිය හේතු වෙනවා. මොකද්ද සම්පත්ති කියන්නේ? මොකද්ද විපත්ති කියන්නේ? සම්පත්ති කියන්නේ සැප ලබා දෙන ක්‍රමය, විපත්ති කියන්නේ දුක් ඇති කරන ක්‍රමය. එතකොට ප්‍රයෝග විපත්තියයි කියන්නේ අපි හිතන්නේ වැරදි විදිහට, අපි කතා කරන්නේ වැරදි විදිහට, අපි ක්‍රියා කරන්නේ වැරදි විදිහට. ඒ වගේම අපි බාහිර සාධක හසුරුව ගන්න වැරදි විදිහට. එතකොට කුසල් තිබුණා වුණත් ඒවා යට ගිහිල්ලා ජීවිතයේ අඩදබර හැලහැප්පිලි කලකෝලාහල මතුවේ. නිරන්තරයෙන් බිරිඳ ගැන සැක කරනවා නම්, සැමියා ගැන සැක කරනවා නම්, දරුවා ගැන සැක කරනවා නම්, අහල පහල ඉන්න මිනිස්සු ගැන සැක කරනවා. එතකොට ඒත් පුලින්ම අර වැරදි චින්තනයෙන් අර්බුද මතුවෙනවා. ඒවා අකුසලය නිසාම නෙමෙයි, ඒ වැරදි චින්තනය නිසා යටපත් වෙලා තියෙන කරුම මතු කරගන්න. ඊළඟට નિවැරදිව කතා කරන්න තේරෙන්නේ කටට ආපු දේ කියනවා. එතකොට ਵਿਚාරවත් බවක් නැහැ. අඩදබර ඇති වෙනවා. පවුලේ කලකෝලහල ඇති වෙනවා. සිත් බිඳීම්, සිත් රිදීම් ඇති වෙනවා. ඊළඟට සමහරට දික්කසාද වීම දක්වා ඒවා වර්ධනය වෙනවා අහල පහල ඉන්න මිනිස්සු අමනාප වෙනවා එයි වචන පාලනයක් ඇතිව හසුරුවා ගන්නට තේරෙන්නේ නැහැ ඊළඟට කරන ක්‍රියාව Tamanගේ අතපය හැසිරවීම කය හැසිරවීම නුවණින් කරන්න බැරි අවට තියෙන්නේ මොනවද කියලා ਵਿਚාරපූර්වක නැත්තම් සති සම්පජඤ්ඤය නැත්තම් එකපාරටම වාඩි වෙලා ඉන්න තැන නැගිටිනකොට උඩ තියෙන උළු අස්සේ එහෙම නැත්තම් කොන්ක්‍රීට් එකේ තහඩුවේ ඔළුව වැදිලා ඔළුව පැලෙන්නට පුළුවන්. පිටිපස්සේ තියෙන මේසේ මුල්ල වැදිලා තුනටිය කැඩිලා සදාකාලිකව ඔත්පල වෙන්නට පුළුවන්. වාහනේ අතට ගත්තාම පරිස්සමින් එලවන්න නැත්නම් රියානතුරු වෙන්නට පුළුවන්. එයි මේ අය හැසිරවීම, බාහිර ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳ ਵਿਚාරපූර්වක නැහැ. එතකොට ඒවා අකුසලය නිසා සිද්ධ වුණා කියන එක නෙමෙයි, ਵਿਚාරයක් නැති බව නිසායි සිද්ධ වෙන්නේ. ප්‍රයෝග විපත්තිය නිසා. එනිසා අපි කල්පනා කරලා බලන්නට ඕන ඒක සාංශාරික අකුසල කර්මයක් මතුණා වෙන්නට පුළුවන් හැබැයි ඒක මතුනේ කවර සාධකත් එක්ක එහෙම විමසලා බලලා අපි දක්ෂ වෙන්නට ඕන ප්‍රයෝග සම්පත්තිය අපි හිතන විදිහ નિවරදි කරගන්න අපි කතා කරන විදිහ පාලනයක් ඇතිව කතා කරන ක්‍රියා කිරීමේදී පාලනයක් ඇතිව වැඩ කටයුතු කරන්න ඊළඟට ලෙඩ දුක් බහුල වෙනවා නම් ඒ කුමක් නිසාද? පැවැත්මේ දෝෂයක් නිසාද? ආහාර පාන ගැනීමේ දෝෂයක් නිසාද? මොකක් නිසාද රෝග පීඩා වැඩි වෙන්නේ? ඒකට අපි පිළිපදින්න ඕන කොහොමද? ඒවා ඔක්කොම කර්මයට බාර දීලා හරියන්නේ නැහැ. අන්නේ විදිහට අපි කම්ම නියාමයේ පිළිබඳව අවදිමත් වෙන්නට ඕන. හැබැයි ඒවා වෙනස් කරන්න පුළුවන්, යටපත් කරන්න පුළුවන් කියන වැටහීම ඇතිව. ඊළඟට බීජ නියාම කියන්නේ මව්පියන්ගෙන් උරුම වෙච්ච ප්‍රවේණි උරුමයන්. ඒවා අපි උත්සාහ කළොත් ප්‍රතිකර්ම කළොත් බොහෝ දේ යටපත් කරගන්නට පුළුවන්. ඊළඟට ඍතු නියාම කියන්නේ සීතෝෂ්ණ මත ඇති වෙන ප්‍රශ්න. උෂ්ණ අධික වීම නිසා, සීතල අධික වීම නිසා, උෂ්ණ ආහාර ගැනීම නිසා, සීතල ආහාර ගැනීම නිසා ඇතිවෙන රෝගාබාධ. ඒවා අපට උත්සාහ කළොත් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට චිත්ත නියාමය අපි හිතන විදිහ වෙනස් කරලා අපිට බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට අපිට නියාම ධර්ම හතරක්ම චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම කියන ඒවා වෙනස් කළ හැකි සාධක. ඒ කියන්නේ නියාමය වෙනස් කරන්නට බෑ. ඒ තුල පවතින හේතු වෙනස් කළොත් ඵලය වෙනස් කරන්න පුළුවන්. ධම්ම නියාම කියන තැන පමණයි ඒ ගොනු වෙලා තියෙන ආකාරයෙන් ඒක ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතන අපට සංශෝධනය කරන්නට බෑ. නමුත් ඉන් මෙපිට අපට හේතු වෙනස් කළොත් ඵල වෙනස් කරන්නට පුළුවන්. ඒ නිසා මේ කාලේ සෙනසුරු අපලයයි මාර්ග අපලයයි කියලා ජ්‍යොතිෂඥයෝ කිව්ව පමණට ඒක බාරගෙන ඒක කරපින්නාගෙන කටයුතු කරනවා නම් ඒ ජ්‍යොතිෂයෙන් ඇති වැඩක් නැහැ. ජ්‍යොතිර්විද්‍යාව හෝ කවර විද්‍යාවක් හෝ අපට ඕන වෙන්නේ කරුණු පැහැදිලි කරගෙන වෙන්නට යන විපත අවම කරගෙන අපේ ඉලක්ක පරමාර්ථ වලට යන්නට පසුබිම සකස් කරගන්න. ඒ නිසා උත්පත්ති වෙලාවත් එක්ක ජ්‍යොතිර්විද්‍යාවට අනුව අපේ ජීවිතයට එළඹෙන සඵල අපල පිළිබඳව කරන පැහැදිලි කිරීම ඒ තුල යම් පදනමක් තියෙනවා. නමුත් ඒ తত্ত্বය වැඩි කරගන්නවද අඩු කරගන්නවද අහෝසි කරගන්නවද කියලා තීරණය කරන්නට පුළුවන්කම තියෙන්නේ Tamanටයි. අපලය ඒ කියන විදිහටම ඒ අපලය භුක්ති විඳිනවද? ඒක අවම කරගන්නවද? ඒ අපලය ජ්‍යොතිෂඥයෝ කිව්වටත් වඩා වැඩි කරගන්නවා. ඒක තීරණය වෙන්නේ අපේ සිතුවිලි, වචන, ක්‍රියා, බාහිර සාධක හසුරුවා ගන්න විදිහත් එක්ක. ඊළඟට අපට ජීවිතයේ ලැබෙන සඵල බව වැඩි කරගන්නවද, අඩු කරගන්නවද, විනාශ කරගන්නවද? ඒක තීරණය වෙන්නේ අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගැනීම මත. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රයෝග සම්පත්තිය නිසා අපට පුළුවන් බොහෝ අකුසල කර්ම යට කරලා බොහෝ අපල දුරු කරලා බොහෝ දුක් විපත් දුරු කරලා ජීවිතයේ සෞභාග්‍ය සලස්ව ගන්න. එයි අකුසල කර්ම තිබුණා වුණත් අපල තිබුණා වුණත් ඒවා යටපත් කරලා කුසලයේ මතු කරගෙන සෞභාග්‍ය බව ඇති කරගෙන ජීවිතේ පරමාර්ථ වෙත ගමන් කරන්න පුළුවන් ක්‍රමයක් බුදුදහම තුලින් පැහැදිලි කරනවා. ඒ වගේම අපල තිබුණා වුණත් ඒවා යටපත් කරගන්නට පුළුවන් ක්‍රමය අකුසල කර්ම තිබුණා වුණත් ඒවා යටපත් කරගන්නට පුළුවන් ක්‍රමය බුදුදහම තුළින් පැහැදිලි කරනවා. ඒ නිසා මේ කරුණු නුවණින් පැහැදිලි කරගෙන බුදුදහම තුළින් අපට නිවැරදි දැක්මක් ජීවිතයට ලබා දෙනවා. මේ හේතුඵල ක්‍රියාවලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවා තේරුම් අරගෙන හේතු වෙනස් කළොත් ඵල වෙනස් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ ධර්මතාවය වෙනස් කරන්න බෑ. හේතුඵල කියන ධර්ම න්‍යාමය ඒක විශ්ව ධර්මතාවයක්. ඒක බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. ඒ න්‍යාමය තුල ක්‍රියාත්මක වෙන හේතු වෙනස් කළාම ඊට අදාළ ඵලය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒකයි හේතුඵල නියමය කියන්නේ. හේතුවට අදාළවයි ඵලය ලැබෙන්නේ. එතකොට ඒ හේතුවට අදාළව ලැබෙන ඵලය අපට සුදුසු නැත්නම් රුචි නැත්නම් ඒක අපේ පරමාර්ථයට පටහැනි නම් ඒ හේතුව වෙනස් කරලා අපි කොහොමද අවශ්‍ය හේතු ගොඩනගා ගන්න අවශ්‍ය ඵලය සඳහා. එතකොට එක් එක්කෙනාගේ ජීවන පරමාර්ථ අනුව ඉලක්ක අනුව අරමුණු අනුව තම තමන් කොහොමද මේ හේතුඵල ක්‍රියාවලිය හසුරුවා ගත යුත්තේ ඒක සැපද දුකද කියලා මට නම් දුක් විඳින්න බෑ මට සැප පමණයි ඕන කියලා අර බටහිර ලෝකයේ කියන ආකාරයට සැප විඳීම පමණද ජීවිතයේ පරමාර්ථය එහෙම නැත්නම් යම්කිසි ඉලක්කයක් අභිමතාර්ථයක් යම් පරමාර්ථයක් පැහැදිලිව ඇතිවද අපි ජීවත් වෙන්නේ ඉතින් ජීවිතේ එකම පරමාර්ථය සැප විඳීම නම් ඒ තනත්තාට දුක පැමිණෙනකොට අසීමිතව පීඩා විඳින්නට සිද්ධ වෙනවා ජීවිතේ යම්කිසි ඉලක්කයක් දැක්මක් පරමාර්ථයක් ඇතිව ප්‍රධාන වශයෙන් පින්නතුනේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මූලික පරමාර්ථය තමයි මනුෂ්‍ය. මනුෂ්‍ය කියන්නේ මනස උසස් කර ගැනීම, මනස දියුණු කර ගැනීම. මනස දියුණු වෙන්නේ ප්‍රඥාව අවදි වෙන තරමට, ಗುಣ නුවණ අවදි වෙන තරමට. එhmenan අපේ ජීවිතේ අපි හැම කෙනෙක්ම වෑයම් කරගන්න ඕන සැප ලැබුණත් දුක ලැබුණත් ඒ තුලින් කොහොමද ගුණය සහ නුවණ අවදි කරගන්නේ? අපි අර මුලින් සඳහන් කළා වගේ හැම දුක් පීඩාවකදීම අපට නුවණ අවදි කරගන්න ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් යථාර්ථය දකින්න ඒ වගේම හැම දුක් පීඩාවකදීම ඉවසීම දරා ගැනීම වීරය අදිෂ්ඨානය සිහිය මේ බොහෝ ගුණාංග අපට දියුණු කරන්නට පුළුවන් එසේ දියුණු කරන්නට අපි සැලකිලිමත් වුණොත් ජීවිතයේ සැප ලැබුණත් දුක් ලැබුණත් කුසල කර්ම අකුසල කර්ම සඵල අපල කුමක් පැමුණුණත් අපට මේ යන්නට පෙර ආතුව මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ පෙර භවයෙන් පැමුණුනාට වඩා ශක්තිමත් සිතක් ඇති කරගෙන නික්ම යන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ජීවිතේ පරමාර්ථය નિවරදිව හඳුනාගෙන එය ඉලක්ක කොටගෙන ජීවිතේ පවත්වනවා විනා මට නම් දුක් විඳින්නට බෑ සැප විඳින්නට පමණයි අපි ජීවිතේ විඳවන්නට නෙමෙයි පැමුණුනේ විඳින්නට පමණයි කියලා එක අන්තයක එල්බ ගන්නේ නැතිව සැප දුක දෙකම ජීවිතයේ යථාර්ථයයි අෂ්ටලෝක ධර්මයේ anu අමුතු අකුසලයක් නිසා අමුතු කුසලයක් නිසා නෙවෙයි ඒක ලෝක ස්වභාවයයි ඒ බව තේරුම් අරගෙන අකුසලය නිසා මතුවෙන දුක් පීඩා තියනවා කුසලය නිසා මතුවෙන සැප සම්පත් තියනවා ඒ නිසා අකුසල් යටපත් කරලා කුසල් මතු කරගෙන ඒ සියල්ල එහෙම කරන අතරතුරේ ලාභාලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මය ලෝක ස්වභාවයක් කියන බවත් තේරුම් අරගෙන ඒ හැම දෙයක්ම තුලින් ජීවිතයේ යථාර්ථය දකින්නට වෑයම් කරමින් ගුණනුවණ අවදි කිරීමේ ප්‍රධාන ඉලක්කය ඇතිව ජීවිතය මෙහෙවා ගන්නට මේ අසු දහම් කරුණු හැම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 පින්කමේ ආරමුණ මීට වසර 8කට පෙර අභාව ප්‍රාප්ත සැන්ඩි ජයමාන්න පියාණන්ගේ 99 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සහ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සුජීවත්ව සිටින නයනා ජයමාන මෞතුමිය ඇතුළු සියලු මව්පියවරුන්ට දරුවන්ට මුණුපුරු මිනිබිරියන් ආදී කොට පවුල්වල හැම දෙනාටම ආශිර්වාද කිරීම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම ධර්මඥානය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනු ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ දෙආකාරයෙන්ම සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී පිං කැමැති සියලු දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා සුජීවත්ව සිටන නයනා ජයමාන මෞතුමිය ඇතුළු දායකත්වයේ දරන දූදරු මුණුබුරු මිනිබිරියන් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ මීට වසර 8කට ඉහතදී අභව ප්‍රාප්තෝ සැන්ඩි ජයමාන පියාණන් ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සේ පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද නයනා ජයමාන මෞතුමියටත් දායකත්වයේ දරන දූදරු මොනුබුරු මිනිබිරියන් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සැමටත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් ඒ සියල්ලක් දුරු වේවා ආයුර ආෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම පෙරවන් සරණයි.